තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. පළමුව භාවනාවට පත්විය යුත්තේ කෙසේද? పూర్ව කෘත්‍ය මොනවාද කියන මේ ප්‍රශ්නය. මේ සේරම දැනගන්න ඉස්සෙල්ලා භාවනා කරන්න අවශ්‍ය කරන පසුතලයේ අපි ගොඩනගා ගන්න ඕන ප්‍රඥාවයි. මේ ආර්ය විනය ක්‍රම දෙකක් තියෙනවා දස්සනේන පහතබ්බ භාවනාය පහතබ්බ කියලා. දර්ශනයෙන් පහ කරන දේවල් සහ භාවනාවෙන් පහ කරන දේවල් මෙන්න මේ ක්‍රම දෙක දැනගන්න ඕනේ සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන භාවනාවෙන් පහ කරන්න පුළුවන් ඒවා නෙමෙයි මේක දර්ශනයෙන් පහ කරන්න ඕනේ දර්ශනයෙන් කියන්නේ හොඳට බණ අහලා විමර්ශනය කරලා අන්න එහෙම කරන සීනුවණින් කටයුතු කරන ප්‍රඥාව මුල් කරගෙන සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් යුක්තව කල්පනා කරලා බයින තීරණයක් තියෙනවා. අන්නේ තීරණයේ උඩ ලැබෙන දෙයක් තමයි ආත්ම දෘෂ්ටිය බිඳ යාම. ආත්මයි කියලා හරයක් නැහැනේ ලෝකේ. කියලා දකින්න ඒක. ඒක මුල් කරගෙන දහම් කෙරෙහි සැක දුරු වෙලා යනවා. ප්‍රඥාවෙන් අවබෝධ වුණාට පස්සේ එතකොට දකිනවා ප්‍රඥාව තුලින් යථාබෝධී ලැබනවා මිසක් වෘතරයක් හට ඒක හරියන්නේ නැහැ කියලා. ඒක වෘතෝලින් කරන වැඩක් නෙමෙයි ප්‍රඥාවෙන් කරන වැඩක් කියලා දකිනවා. මෙන්න මේ කියන කාරණා තුනට කියනවා සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙනවා කියලා. ඔය ටික වෙනකොට. මෙන්න මේකට කියනවා දර්ශනේන පහතබ්බ ඒවා දර්ශනේ පහ කළ යුතුයි. ඕක භාවනා කරුවට එම හම්බ වෙන්නේ නැහැ. භාවනාවෙන් මොකද්ද කරන්න තියෙන්නේ? Taman ලබාගත ප්‍රඥාව ප්‍රබෝධවත් කරන එක. උපනං වල එක. ඒකයි තනියෙන් කරන්නේ. භාවනා කරන්නේ තනියෙන්. දර්ශනීය ලබා ගන්න බෑ තනියෙන්. ඒකට කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි. සත් සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියන මේ සෝතාපට්ටි අංග <coughs> හතර තියෙන්න ඕනේ. ඒක තමයි මේ මොහොතේත් මේ පිරිස කරගන්නේ. මෙන්න මෙතනින් ඇවිදලා ඔය කියන යථාබෝධය ලැබුණාට පස්සේ Tamanට තනියෙන් කරගන්න එක හම්බෙලා ඉවරයි. ඊට පස්සේ Tamanටම ප්‍රශ්නයක් එනවා. මේ ලෝකේ ස්වභාවය අසාරයි කියලා වැටහිලා. ඉතින් තියෙන ප්‍රශ්නේ මොකද්ද? මං හිතන කියන කරණේවා මේ වැටහුණු දහමට එකඟද නැද්ද? ඒ ප්‍රඥාවට අනුකූල වෙලාද නැද්ද මගේ චරිතේ? Tamanටම පේන්න පටන් ගන්නවා. දැන් කවුරුවා කියා දෙන්න දෙයක් නැහැ. ඒකයි කිව්ව පරප්‍රත්‍ය රහිතයි කියලා. අනුන්ගේ ආධාරයක් දැන් අවශ්‍ය නැහැ. ආධාරය අවශ්‍ය ඉන්නේ ඔන්න ඔය ටික කරගන්න. ඔන්න ඔය ටික කරගත්තාම බුදුරජාන් වහන්සේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් දෙන්න දෙයක් පෙන්නවා. Tamanට මාර්ගය හොයාගන්න. එයාට කියා දෙන්න මේ වටහාගත් ධර්මයේ තුලින් ඒ දහම් තෝරා ගන්න ක්‍රමේ ලෝකයේට අයිති යම් රාග ద్వේෂය සහගත යමක් ජනිත වෙනවා නම් ඒක ජනිත වෙන ක්‍රමවේදය කියා දෙන්න. ඒක තමයි පටිච්චසමුපාදයෙන් කියා දෙන්නේ. ඒ වගේ මේක නිරෝධ කරන ක්‍රමවේදය කියා දෙන්න. ඒක තමයි පටිච්චසමුපාද නිරෝධයෙන් කියා දෙන්නේ. දැන් ඔහු දැනුවත් වුණා. ඔහුට දැන් අවශ්‍ය නැහැ ගුරුවරයෙක්. ඔය ටික දැනගන්නකන් තමයි ගුරුවරයෙක් අවශ්‍ය වුණේ. දැන් ඔහුට මොකද කරන්නේ? ඔහුට නිරන්තරයෙන් එක්තරා ඥානයක් එකලා වටිනා අවබෝධයක් එනවා. ඒ අවබෝධයට කඩන්න බැරි බිඳින්න බැරි විදිහට ඒ ධර්මයේ වටිනාකම ඔහු දකිනවා. එබඳු වටිනා දහමක් මට කොයින්ද ලැබුණේ? ඔහුට සිහි වෙනවා යම් උත්තරමයන් වහන්සේ නමක් ලෝකේ ඉඳලා තියෙනවා. අන්න එහෙම කෙනෙක්ගෙන් අරගෙන තමයි මට මේ දුන්නා කියලා කියන්නේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා කවදාවත් කියන්නේ මේක මගේ බණක් කියලා. ඒක බුදු බණ කියලා කියනවා. අපිත් මේ බුදු බණ තමයි මේ කියන්නේ කියනවා. ඒ ශ්‍රාවකයෝ කවදාවත් කියන්නේ මමයි ඒ ලෞතර බුදුන් කියලා. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියනවා. මෙන්න මේ Tamanගේ ඥානීයට ගෝචර කරගන්න තියෙන මෙන්න මේ දහම් ක්‍රමයේ තමයි අපි අදහන අපේ ශාස්ත්‍රූ බුදුන් වහන්සේ අපිට දුන්නේ කියලා. ඔය පරිච්ඡහමපාදී විග්‍රහ කරලා දෙනවා. ඕක ඥානීයට ගෝචරයි. යම් කෙනෙකුට ඥානීයට ගෝචර වුණාට පස්සේ ඔහුගේ සීමාව ඉක්ම යන තරමට අසීමිත ඔහුගේ මානසිකත්වයේ චිත ප්‍රසාදයෙන් වෙලිලා යනවා. මොකක් නිසාද? වැහිලා තිබිච්ච පුදුම අනාථ ලෝකකින් ගැලවෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් නෙමේක. මේක ඇත්තනේ. මේක සැක නෑනේ. මේක ප්‍රඥා ගෝචරයිනේ. හැබැයි මේක දුන්න කිසිම ශාස්ත්‍රූවරේ තවත් නෑනේ. යමෙකුට බුද්ධ කිව්වනම් සම්මා සම්බුද්ධ කිව්වනම් මේ උත්තමයන් වහන්සේලා මේ දේශනා කරන උත්තමයන් වහන්සේලා. ඒ ඇරෙන්න තව කෙනෙක් මේක ලෝකෙට කියලා නෑනේ. ඔන්න ඔය පළවෙනි අවිශ්වාස සාගත ප්‍රසාදේ පහළ වෙනවා. උන්වහන්සේ ලෝකේ අල්ලන පැත්ත නෙමෙයි මේ කියන්නේ. ලෝකේ මිදිලා යන පැත්තනේ. බුද්ධේ අවිච්ඡප්පසාදී කියන ධර්මයේ පහළ වෙනවා. නොකැඩෙන ප්‍රසාදය. බුදුන් කෙරෙහි අවිච්ඡප්පසාදී. කවුරුවත් දෙන දෙයක් නෙමෙයි ධර්මයේ ආબોධයත් එක්ක ලැබෙන දෙයක් ඒ ශ්‍රාවකයන් වහන්සේට. ඒ බුදු පියාණන් වහන්සේ දුන්න මේ ධර්මයේ කොච්චර ශ්‍රේෂ්ඨද? කොච්චර න්‍යායානුකූලද? මෙන්න මේ වැටහිම ඉඳ පටන් ගන්නවා. ඒ ධර්මයේ තුලින් අත්හැරීම වැළී මිදීමේ සාන්තිය කරා ගෙනියනවනේ. Tamanට වැටහෙන්න පටන් ගන්නවා. දකින දකින මොහොතක් පාසා නිවෙන හැටි සැනසෙන හැටි වැටහෙන්න පටන් ගන්නවා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදී කියන මේ විශේෂ ගුණය පහළ වෙනවා. ඇත්ත වශයෙන් මෙබඳු උතුම් බුදු පියාණන් වහන්සේ නමක් දේශනා කළ මේ ධර්මයේ මට මෙහෙම අහන්න හම්බුනේ ඒ පළපුරෙන් ගෙනවපු සංඝරත්නය නිසා. ඒ සංඝයා නිසා මට කොච්චර ලාභයක්ද ලැබුණේ කියලා. සංඝයා සිහි වෙනකොට මහා සතුටක් ඇති වෙනවා. අල්ලා ගන්න ගොඩ ගහ ගන්න සතුටක් නෙමෙයි අත්හැරීමේ මිදීමේ ලබන සතුටට නැඹුරු වෙන්නේ නෑකම් කියන දෙයක්. ඕක කියන සංගී අවිච්ඡ ප්‍රසාදී. සංගයා කෙරෙහි අර කියන අවිච්ඡ වූ ප්‍රසාදයක් පහළ වෙනවා. මේ ආර්ය ධර්මයේ පහළ වුණ කෙනාට නිවන කියන්නේ මොකද්ද කියලා දැනෙන්න පටන් ගන්නවා. නිවීමේ සැනසීමේ පූර්ණත්වය ඊතර මිසක් වෙන කොහෙවත් නැහැ කියන එක දකින්න පටන් ගන්නවා. ආර්යයන්ගේ කාන්තිය ඇති කරන සීලය ඇති වෙනවා එතන. සාන්ති කියන්නේ නිවන. අරිය කාන්ත සීලය. ආර්යයන් දකින්න නිවන් සාන්තියේ සුවේ දකින්නකොට ඔය කාරණී යුක්ත වෙනවා. ඔතෙන්ටපත් වුණ කෙනා දකින්නවා. අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකේ මොනවා අල්ලාගෙන භාවනා කරන්නද? මොකද්ද භාවනා කරනවා කියන්නේ? ප්‍රඥාව වර්ධනය කරන එකයි. මොකද්ද අරමුණ? නිවන හැරෙන්න වෙන එකක් නැහැ. එහෙනම් මං කාගෙවත් මොන වහන්නද? ඒ නිවන අවබෝධයට ගෝචර වුණා. එතෙන්ට පත්වන සරමට සාන්තයි ප්‍රණීතයි. එහෙනම් කාගෙන් මොනවා ගන්නද? ඔන්න ඔතන පිහිටනවා. එතන පිහිටන මනසට ආයිසරයක් කවුරුවත් අවවාද කරන්න දෙයක් නැහැ. 아무තු જાතියව එනවා ලෝකෙන් ගැල කෙලවරක් නැතුව ගහගෙන. වැසි වහින්නේ නැහැ. භූතය පෙරේතය දෙයියෝ වෙලා එනවා හරියට දැන් උදව් දෙන්න. ඒවත් හරියට එනවා. දේවතාවොත් ඉන්නවා නම් ඇවිදලා ඒගොල්ලොත් උදව් දෙන්න එනවා. විවිධාකාර කතා කිරුවට ඔක්කොම ලෞකිකයි. ලෝකීය වගනයි කියන්නේ. ඌව එකක්වත් වැඩක් ඇතිව නෙමෙයි. මට වැඩක් නැහැ. හරියට යථාබෝධයේ ලැබිලා උතෙන්ට ආව කෙනෙක් හිටියනම් ඔය කාටවත් හැවටෙන්නේ නැහැ. කාගෙවත් උපදෙස් ගන්න දෙයක්වත් නැහැ ඊට පස්සේ. මොකද්ද ගන්න? එයා දකිනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ දැකලා තියෙන නිසා ඒ තුලින් ලැබෙන්නා වූ සාන්ත වූ නිවීම සැනසීම දකින්න නිසා අත්දකින්න නිසා මට හිත පිහිටවන්න එයින් පිටසෙනක් නැහැ. මේ ලෝකේ කවුරු වෙන්නද? මොන තත්තරානාන්තරය දරන්නද? මට මේ ලෝකේ කවුරු වෙයිදින් උදව් කරන්නද? ඒ උදව් කරන්න එන්නේ තනිච්ච දුකනාත කෙහිල් මලක් නේද? මහේසාගේ ලීලාවේ මම සක්‍රදීයෝ කියලා එහෙම ආවෝ. අනිච්ච දුකනාත අත්බෑවක් නේද එන්නේ? එයාටත් කියලා දෙන්නේ එහෙනම් සක්‍රේ ඉක්මන් කරලා රූපං අනිච්චං වේදනා අනිච්චා කියලා වලපං රූපෙට එහෙම ගැජුවෙන්නේ නැතුව උපදේශක් දීලා යවන්න මිසක් ඔහුගේ මොනවා ලබා ගන්නද මෙන්න මෙහෙම දහම් දැනුමක් එක්කලා එනවා දහම් අවබෝධය ලැබුණාට පස්සේ ඔහුට අමුතුවෙන් අවවාද දෙන්න දෙයක් නැහැ දහම් දැනුම ලබා ගන්න ඉස්සෙල්ලා වචන වැල් එකතු කරගෙන කටපාඩම් කරන ගිය කෙනා තමන් අවබෝධයෙන් තොරව ඉඳගෙන විවිධ ආචාරවල පස්සේ යනවා එනිසා කියනවා ශාස්ත්‍රු සේවනයේ පස්සේ දුවනවා අන්නේ ශාස්ත්‍රූල හොයාගෙන යනවා කියලා මේ ආબોධයෙන් ඉස්සලා ගියොත්. එයා භාවනාවේ පහතබ්බ කරන්න නම් ඉස්සෙල්ලා දර්ශනේ ලැබලා තියෙන්න ඕනේ. දර්ශන දහම් දර්ශනෙන් බණහලා තේරුම් ගත්තාම ඔහුට භාවනාව ගැන අමුතුවෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ. ඔහු දන්නවා නිවන අරමුණු කරගෙන හිත පූර්ණ කරගන්න. ඔහු කොතනක වාර හැවටෙන්නේ නැහැ. දිවස්තාව දිවකන් ගින්න පටන් ගත්තා මනුස්සයෙ පේන්න පටන් ගත්තා මනුස්සය කතා කරනවා මට ඇහෙන්න පටන් ගත්තා පෙර භවයේ හිටපු හැටි මට පේන්න පටන් ගත්තා ආදි වශයෙන් කියලා ඕවා මත් කරන්න මුලා කරන්න බෑ. එයා පෙනෙන්න පුළුවන්. ගණන් ගන්නේ නෑ. මොනවද ගන්න හරයක් තියෙන්නේ. අන්වීසියා කරන් බලු බෙට්ටක් ළඟට ගියොත් මොකක් වෙයිද? අන්වීක්ෂයෙන් බැලුවත් එහෙම ඕකේ අස්සක් නෑනේ පැලිය හැකියි. පුංචි පුංචි සිද්දරාවක් මහ ලොකු ආවාටයක් වාගේ බලන්නත් පුළුවන්. අන්වීක්ෂයෙන් බලන්න හම්බෙලා තියෙන බලු අසුරු විලක් නෑ. ඕකේ මොනවා හොයන්නද? ඌ තලගුලියක් එහෙම කාලා තිබුණා නම් එහෙම තල ඇටයක් පේන්න පුළුවන් කොස් ඇටයක් විතර. අර අසුචි විදේ දින. ඉතින් ඕකේ කියන්න දෙයක්ත් තියෙනවද? මට මෙහෙ මේකුත් පේනවා කියන එකක් තියෙනවද? අන්න ඒ වගේ අසුචි විලක් වැනි ලෝකේ වරණ අන්වීක්ෂයක් හම්බුණා වගේ නෝනා පහළ වෙන්න පුළුවන් මේ ආර්යයන්ට. ඔව් ආර්ය தත්ත්වයටපත් වෙලා හිටපු කෙනෙක් නම් අන්වීක්ෂයෙන් බලු අසුරු පිළ දකින්නවා වගේ මිලක් ඔయిత වලා දෙයක් මේ ලෝකේ ගැන කතා කරන දෙයක් ඇසුරුන්නේ නැහැ. හැබැයි ඕක දැක්කේ නැති අයත් නම් සක්විති රජකමට වඩා වහලලා තිනවා මගේ මහ දිවස මං තමයි මේ ලෝකේ ඉන්න පළවෙනි දිවස්කාරයා. ඔහොම උද්දාම වෙනවා. මෝඩයා. මොනවා කරන්නද? ඉතින් එතෙන්ටපත් වෙන්න දඟලන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම දස්සනේන පහතබ්බ කියන බුදුරන් වහන්සේ දේශනා කළ මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පෙන්නපු මේ ධර්මයේම වටහා ගන්න උත්සාහ කරන්න. ඒක වැටහුණාට පස්සේ Tamanට තේරෙයි කරන්න ඕනේ ඊටු ටික. භාවනාවේ පහතබ ඊට පස්සේ තේරෙයි ඊට පස්සේ කරගෙන යන්න. කවුරුවත් කියනේ වහලා භාවනාවේ වටිනාකම් අහලා ඊවැරිට බහින්න යන්න එපා. වරද්දා ගන්න පුළුවන් එහෙම කරන්න ගියොත්. වෙලා තියෙන හිඳයි කියන්නේ 100කට කර්මස්ථාන විග්‍රහ කරලා දුන්නා නම් මට කියන්න විදිහක් නැහැ සංවේගයක් කී දෙනාද බේරුනේ කියලා. ඉතින් ඒ නිසා ඒක විවේචනය කරන්න වටින්නේත් නැහැ. මොනවා කරන්නද? ලෝකේ හැටනේ ගියා නිකන් ඉන්නවා. කියන්න තියෙනවා කිව්ව උපමා පරිදි යථාර්ථය තෝරා ගන්න එකයි. ඉතින් භාවනාවක් කරගෙන යාමේදී යෝගියා ප්‍රථම ධානයේදී පැමිණ ඇති බව ප්‍රත්‍යස වශයෙන් දැනගන්නේ කොහොමද කියලා ඉතින් මේ විදිහට අහනවා. ඉතින් ප්‍රථම ධානයේදී ගන්නකොට මොනවද පෙන්වන්නේ? සවිතක්ක, සවිචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා ධානාංග පහක් තියෙනවා. මේකෙන් සවිතක්ක, සවිචාර කිව්වේ මොකද්ද? Taman යම්කිසි නිවනක් මූල් කරගෙන යම්කිසි වදන් වැලක්කින් සිහි කරන්න පටන් ගත්තා නම් ඒ වදන් වැල කියනකොට නිවන පිළිබඳ හැඟීමක් මතුවෙන පටන් ගත්තා නම් මෙන්න මෙතන ඒ වදන් වලට කියනවා සවිතක්ක සවිචාර. ඒකට නගලා හිටන් හිත නගලා ඒක හසුරවන්න ඕනේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ මෙන්න සවිතක්ක සවිචාර දෙක කාගෙන්වත් අහගන්න කැලිය ඕකේ නෑ ඔය ටික ගත්තාම මොකද වෙන්නේ අවිවේකී සිතවිලි දුර වෙලා ක්‍රමක්‍රමයෙන් නිවන් ස්වභාවයේ හිත පිහිටනවා එතකොට විවේකයේ මුල් කරගෙන හිතේ හට ගන්නවා निराமிෂ ප්‍රීතියක් නිදහස කොච්චර සාන්තද ප්‍රණීතද? අත්හැරීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා පේන්න පටන් ගන්නවා වැටෙන්න පටන් ගන්නවා. ඒ තමයි නිවනේ හිත පිහිටීම නිසා ඇතිවෙන සාන්ත වූ ප්‍රණීත වූ ස්වභාවය. මෙන්න මේ ප්‍රීතියට කියනවා ප්‍රීති නැමැති ධානාංගය. ඒ ප්‍රීතියත් එක්කලා කය හරි විවේක සුවයටපත් වෙනවා. ලෝකේ විහිදෙන විහිදිරෙන පැතිරෙන ගති නැහැ. යම් තැනක ඉඳගත්තා නම් මොනවා හොයන්න යන්නද? ඉස්සර නම් කෙලවරක් නැති ඒවා තියෙනවා. එක තැනක ඉඳගෙන ඉන්න බෑ. මොකද ප්‍රශ්නේ? කවුරු හරි කතා කරනවා ඇහෙනවා, යාළුවා කතා කරනවා ඇහෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා නැත්නම් එතන කයිවාරු ගහන්න ඕනේ. වීලු ගොලපන් කියලා hina වෙන්න ඕනේ. ඕවට තමයි හිත යන්නේ. ලෝකේ තියෙන කුණු ගොඩවල්. එහෙම නැත්නම් මොන හරි හොඳ කතාවක් මේක අහගෙන හිටියොත් එහෙම අපිටත් හොඳ තව තව හොඳ හොඳ විහිළු කතා ඉගෙන ගත්ත හැකි. අන්දරේ කෙනෙක් ඇවිදින්න. ඉතින් අන්දරේ කතා අහන්න යන්න හිතෙනවා. මේ සමාජයේ ඉන්න අන්දරේලා වැල් වලට අරන් කතා විහිළු කතා කොලොප්පන් කතා කිය කිය මිනිස්සු ඉනස්සෝලා දානියෝ. එහෙම නැත්නම් ඇස කන දිවනාසයේ ශාරීරිය ආදී ඉන්ද්‍රිය පිනවන්න හේතුකාරක වෙන අරමුණක් කොහේ හරි තියෙන බවට ලකුණක් වෙහිලා. ඒ පස්සේ හඹා යන්න හිතෙනවා. දැන් ඉඳගෙන ඉන්න හරි අමාරුයි. බෑ බෑ මම යන්නේ නැහැ කියලා ඉන්නකොට. අනේ මට ලස්සන රූපේ බලන්නවත් නැහැ. අර මිහිරි ශබ්දේ අහන්නවත් නැහැ. අර සුන්දර ලෝකේ ප්‍රලාපේ මට බල බල ප්‍රලාප කියන්නේ මේ හිතන්නේ හරි වැදගත් දෙයක් කතාවක් කිය. ඒ වහලා සතුටු වෙන්නවත් නැහැ. ඔන්න දැන් හොඳ ටීවී එකේ හොඳ නාට්‍යයක් යන වෙලාව. දැන් ඉතින් ඒක බලන්නවත් නැහැ මට. වෙනදා නම් මං ගිහිල්ලා ඉතින් ඔය හොඳට ඉඳගෙන මේක බලනවානි කොච්චර ආස්වාද විඳිනවද. දැන් ඒකත් නැහැ. ඔන්න අහවල් ලියුම් හදන අපි නම් දොළන් සුවඳක් එනවා. උන් ඒව හදාගෙන බොනවා. දැන් මට ගෙනත් දුන්න පොඩ විතරයි වෙනදට නම් මම දෙකක් තුනක් වීදුරු බීලා එන්න තැන ගිහිල්ලා. අද ඒකත් නැහැ. ප්‍රශ්න ගොඩාක් එනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ මොනවා හෝ යන්නද කියලා යථාබෝධිය වැටහුණ දාට. ඕවා එකක්වත් වැඩක් ඇතිව නෙවෙයි. හිස් දේවල්. ඔන්නේ අදහස එනකොට විශාල විවේකයක් එනවා. විවාකී නිසා ඔහුට ඇති වෙනවා ඉස්තර වාගේ මේ කය විහෙසෝලා එහාට යන්න මෙහාට යන්න ඕනකමක් නෑ මට. මොනවා කරන්න යන්නේ? යහපත් වන්නා වූ බොහෝම නිදහස් වෙච්ච හිතක තියෙන මහා නිශ්චලත්වයට සමවිච්ච කයක් හැදෙනවා. විවේකයෙන් හටගත්ත ප්‍රීතියයි සුඛයයි එතන පේන්න දැනෙන්න පටන් ගන්නවා. අති නිශ්චල වූ ඒකාග්‍රතාවය වෙනම වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැටෙන්න පටන් ගත්තාම තමන්ගේ ගතයි හිතයි කොච්චර සාන්ත වූ නිවි සැනසීගේ තත්ත්වයටපත් වුණාද? එහෙනම් ඒක නැතුව හිටියේ මෙච්චර කල් මොකක් නිසාද? මේ ලෝකේ පංචකාම අරමුණු පස්සේ හබා ගිය නිසානේ. ඊ අනතාකල් මේ සුවේ මට ලබන්න බැරි වුණා. කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්නයි මේ ලැබෙන්නේ. Taman අත්දකින්නවා. බුදු පියාණන් වහන්සේ අපිට බෙන්නලා තියෙනවා ඒ දහන දැනගන්න ක්‍රමයක්. මොකක්ද ඒ ක්‍රමේ? ඒ කාලේ නාන්න යනකොට අද වාගේ සබන් තිබිලා නැහැ. ඒ කාලේ මොකද කරන්නේ? ඇඟේ කුණු අතුල්ලා ගන්න අවශ්‍ය කරන කොකුම් පොතු, හඳුම් පොතු, සුවඳ දේවල්, ඒ වාගේම මැටි වර්ග, ගොම, වියලි ගොම, ඔය වාගේ දේවල් අරගෙන මේවා එකට අඹරනවා. අඹරලා වෙලයි ටන් වතුර දාලා අඹරලා එක්තරා ගුලියක් හදා ගන්නවා. ගලක් උඩ තියාගෙන තව ගලකින් අඹරලා. දැන් මේ ගුලිය හදලා පැත්තකින් තිබ්බහම මේක හැම තැනම තෙතයි. ඒ ගුලිය කඩලා බැලුවොත් තැනි තැන බැලුවොත් තෙත නැති එකම තැනක්වත් නැහැ. හැබැයි ගුලියෙන් තෙත අහකට වැසෙන්නෙත් නැහැ. මෙන්න මෙහෙම උපමාවක් බලාගෙන අන්නේ ගුලියේ තිබෙන වැසෙන්නේ නැති අසක් මුල්ලක් නාලේ තෙතෙන් පිරලා තියෙන ස්වභාවය මොකද්ද? ඒ වගේ මේ ශාරීරියේ ධාන සුවයෙන් තෙවිලා හැමතැනම Tamanට වැටහෙනවා. අසක් මුල්ලක් නැහැලා ධාන සුවයෙන් පීතියෙන් පිනා ගිහිල්ලා. ඒ සුවේ පිහිල්ලා තියෙන හැටි වැටහෙනවා. බොහොම නිශ්චලව. මෙන්න මෙහෙම වැටහීමක් එයි. එතවර දැනගන්න ප්‍රථම අධ්‍යානයේ ස්වභාවය ඔන්නෝකයි කියලා. මේ බුදුරන් වහන්සේ ප්‍රථම අධ්‍යානයේ දුන්න හැටි ඔහොමයි. අද මේ බුදුරයන් වහන්සේ දේශනා කළ මාධ්‍ය පැත්තකට දාලා සමහර අය තර්කවාද කරමින් උද්දාම වෙමින් මට පුළුවන් ඕන කෙනෙක් පැය භාගයෙන් ප්‍රථම අධ්‍යයනයට ගන්න, ද්විතිය අධ්‍යයනයට ගන්න, පැය දෙකකින් චතුර්ථ අධ්‍යයනයට ගන්න. මෙහෙම මහාන් තත්ත්වකම් කියනවා. ඒ මොකද්ද කියලා බැලුවාම ওই බුදුරයන් වහන්සේ දේශනා කරපු જાති එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් හිතන්නකෝ නාහේ ළඟ නාහිලාට හිත තියාගෙන ඉන්න හුස්ම ටිකක් ඇද ඇද නාහේ නලියන්න වෙයි. ආන්න ඊතර ප්‍රථම අධ්‍යයනයට ආවා. ඔය කී කෙනාගේ මත. ඊට පස්සේ බලන්නකෝ මේ ඇහි බෑම ළඟට හිත තියාගෙන ඉන්නකෝ. ඇහි බෑම ළඟ නලියන්න වෙයි. ඊතර ද්විතිය අධ්‍යයනයේ හරිය. ඊට පස්සේ නළලට හිත තියා ඉන්නකෝ. නළල හිරි වැටලා වාගේයි. ආයි තෘතිය අධ්‍යයනයට ආවා. ඊළඟ ඉස්මුදුනට හේතු තියාගන්නකො. ඉස්මුදුන හිලි හිරි වෙලා අලියන්න පටන් ගන්න. ඒතර චතුර්ථ ධානය. දැන් මේ જાතියේ ධාන වක්කරණ අය ඉන්නවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කොතනකවත් අංශු මාත්‍රයක්වත් ඔහොම ධ්‍යාන ගැන කතා කරලා දේශනා කරපු තැනක් නැහැ. මේකේ කෙනාගේ මත. එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කරපු ප්‍රථම අධ්‍යානිය තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. උන්වහන්සේ බුදුන උපමාව. ත්‍රිපිටකයේ තියෙන දහම් උපමාව. ඉතින් මේ විදිහට ඉන්නකොට ඉතෙලා අධ්‍යක්ෂ නැති සමාධිය උට එනවා. ඒ චිත්ත සමාධිය හරි සාන්තයි ප්‍රණීතයි. ඊට පස්සේ අරමුණ නිහඬව අර ඒතං සන්තං ඒතං පනීතං ආදී වශයෙන් සරකපු වාක්‍ය ගන්නේ නැතුව අර චිත්ත සාන්තියේ හිත තියලා නිහඬ වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අන්න එතෙන්ටපත් වුනහම විවේකජම් පීතිසුඛං කියන වචනේ වෙනුවට සමාධිජම් සමාධිජම් පීතිසුඛං ဒုတိ ය ඥානං උපසප්පජ්ජ විහෙරති කියලා එනවා. සමාධියෙන් හටගත පීතිසුඛ ඊළඟට නැගින්නේ දෙවෙනි ධ්‍යානට. ආයර වචනේ සිහි කර කර ඉන්න ඕනේ නිවනේ නිදහසට හිත තියාගෙන ඉන්න පුළුවන් අරමුණු කරලා. අන්න හිත තිබ්බ ගමන් මොකද වෙන්නේ? සමාධියෙන් ජනිත වෙන ප්‍රීති සුඛය හරිය බලවත්. මුළු ශරීරයේ හැමතැනම විවේකයෙන් හටගත ප්‍රීතියයි සුඛයයි පිනා යනවා. විශාල ඒකාග්‍රතාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙනකොට එක සිතිවිල්ලක්වත් නගන්න ඕනේ නැහැ. හැඟීමෙන්ම සමාධියේ ඉන්න පුළුවන්. නිදහස් ශාන්තියේ හිතනකොටම සමාධියේ ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒක දෙවෙනි දහනයි කියලා. ඒක දැනගන්න උපමාවක් දේශනා කරනවා. කොහොමද? මහා වැහි වැහැලා පායපු වෙලාවක යම්කිසි පොකුණක් ළඟට ගිහිල්ලා වැවක් ළඟට ගිහිල්ලා බලනකොට කට මට්ටමට පිරලා පේනවා ඒ ලිද පොකුණ ඒකනේ පිටින් බාහිරින් වතුර ගලාගෙන එන්නේ නැහැ. වහිර වතුර එකතු වෙන්නේ නැහැ. නිශ්චලයි. හැබැයි වතුර බහින්නේ නැහැ. කට මට්ටමට නිශ්චලව පිහිල්ලා තියෙනවා පේනවා. යටින් උල්පත් වලින් අලුපාඩුව පුරවනවා ගෙනහල්ලා. වතුර බහින්නේත් නැහැ. අමුතුවෙන් ඇරි වැහි වතුර එකතු වෙන්නේත් නැහැ. අන්න ඒ වගේ උපමාවක් පෙන්ලා කියනවා. ඒ කායිකත්වයේ හරියට අර පොකුණනම් අර ලිඳනම් එහි පිහිට වූ මේ මානසිකත්වයේ ලිද පිරිච්ච වතුර වාගේ අමුතුවෙන් පුරවන්න දෙයක් නැහැ. අභ්‍යන්තර උල්පතෙන් පිරිපිරි එනවා වාගේ නිශ්චලව නැగిලා එනවා වාගේ. නිවන සිහි කරපු හැඟීමෙන්ම සමාධිය නැగిලා ඔන්න ඔය විදිහට වැටෙන්න පටන් ගන්නවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙමයි දෙවෙනි ධ්‍යාන වැටෙන්නේ. මේ ආර්යෝ ලබන ද්විතිය ධ්‍යානයේ වැටෙන හැටි. ඊට පස්සේ වෙන්නනවා ඒ ප්‍රීතිය අත්හැරලා ලැබෙන කායික වූ සුඛයක් තියෙනවා. ඒක වෙනම හඳුනාගත්ත හැකි. ඒ සුඛය හරිය බලවත්. ප්‍රීතිය හැමිලේ මූණට වැඩි වැඩි හැඟීම් ඇති කර කර සතුට යලි යලි ඇති කරනවා රැලි නැගි නැගි. ඊට පස්සේ දකින්නවා මේ ප්‍රීතිය නගන අරමුණත් අත්හැරියාම ආධ්‍යාත්මික සුඛේන නිශ්චල සුඛයකට හිත දියා ඉන්න පුළුවන්. ඊට වඩා කොච්චර සාන්තද ප්‍රණීතද කියලා වැටහෙනවා. ඒ ප්‍රීතිය අත්හැරපුවාම ප්‍රීතියෙන් වෙන්වීමෙන් බොහෝම උපේක්ෂා සහගතව විශාල සුඛ ස්වභාවයක මානසිකත්වයේ පිහිටලා බොහෝම නිශ්චලතාවයෙන් පිහිටනකොට දැනෙනවා. තමන්ගේ ශරීරය හරියට නෙළුම් මානිල් ආදී පොගුණක මැදක් ඇදිලා තියෙන නෙළුම් පොහට්ටුවක් මානිල් පොහට්ටුවක් වටෙන් වතුරෙන් වට කරලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ විශාල සුවයකින් වට කරලා තියෙනවා. Taman ඉන්නේ කොහෙද කියලා බලපුවාම අහසක වට කරලා තියෙන සුවයෙන් මෙන්න මෙහෙම එකක් වැටහෙනවා. Tamanගේ ශාරීරිය තියාගෙන ඉන්න උත්සාහ වීරිය මුකුත් කරන්න ඕනේ නැති බව පේනවා. නෙළුම් පොහට්ටුව වතුරේම ශක්තියෙන් උඩට එසවිලා දරාගෙන තියෙනවා වතුරේම වට වෙලා. ඊවකර ශක්තිය තුලින්ම දරාගෙන ආකාශගතව නිශ්චලව තියෙනවා වාගේ සාන්ත සුවකින් මානසිකත්වයේ මේ කය පිහිටවාගෙන තියන්න පුළුවන් හැකියාවල් ලැබෙනවා. යම් වෙලාවට ඔළුව පාත් කරුවොත් ඕනකමින් එහෙම ආයිනේ හිතුණා වාගේ ඉස්සිලා හිටිනවා. ආයි පහත් වෙලා ඉන්න ඕනේ නැහැ. ඇඟෙන් උත්සාහයයි වීරිය දෙන්න ඕනේ නැහැ. විශාල සුවේක ඔහොම ශක්තියකට ගෝචරලා හිටන් ඉස්සිලා පවතිනවා වාගේ. නොනැමී පිහිටන ශරීරයක් නෙළුම් පොහට්ටුව තියනවා වගේ දැයිනවා. අන්නේ ආකාරයෙන් දකින්නට පෙනෙන තුන්වැනි දහන තේරුම් ගන්න කියලා. හතරවෙනි දහනට ආපුවාම මුළු ශරීරයේ තියෙන්නේ කොහෙද කියලා බැලුවොත් තැනක් කියන්න බෑ. බරක් නෑ. අඟපසෙන් එකක්වත් පේන්නේ නෑ. තනි සුදු ආලෝකයකින් වැහිලා ගිහිල්ලා. බුදුරන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. සුදු රෙද්දක් අරගෙන ඉස මුදුනේ ඉඳන් දෙපතුලට වැහුවොත් අඟපසක වැහෙන්න පෙනෙන්නේ කොහොමද? අන්න ඒ වගේ තමයි චතුර්ථ ධානයේදී කය පෙනෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධාන ලක්ෂණ. මේවා ත්‍රිපිටකයේ කීප පොලක දේශනා කරලා තියෙනවා. ඒවා දැක්කට පස්සේ දකින්නවා ඒකාන්තයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරව දහම සත්‍යයිනේ. ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවනේ. ඒ ආකාරයෙන්ම කිසි ගහක් වෙනස් නැතුව වැටෙනවනේ කියලා. ඒ දැහන් අධ්‍යක්කණන් ඒකාන්තයෙන් පේනවා දැයිනෝ. ඉතින් ඔය ආකාරයෙන් කාගේවත් උපදෙස් ගන්න දෙයක් නැහැ. හැබැයි වරද්දා නැතුව මුල හදාගත්තා නම් අගට යනකම් සුද්ධ වෙලා ලස්සනට එනවා. හැබැයි පොඩ්ඩක් එනකොට අං වෙන අයට ඔය වැඩේ කරන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ තමයි දුටු ගැමුණු රජුරෝ පරාක්‍රම බාහු රජුරෝ වික්‍රම බාහු රජුරෝ නැත්නම් ඒ කාලේ හිටපු පුරෝහිතලා මහා බ්‍රාහ්මයා ඕවයි කට්ටිය තමයි ඉන්නේ ඊට පස්සේ. අන්තයටපත් වෙලා අන්තිමට මොකද කරන්නේ? පසපැත්තෙන් ගාටන්න වෙනකම් පැත්ත වැටිලා ඒගොල්ලෝ හදන්න බෑ. ওই දෘෂ්ටි වල කාවැදලා විවිධාකාරී විකෘති කර කර ඉන්නවා. ඉතින් වරද්දා ගන්න නැතුව යනවනම් පළමුව හොඳට සුද්ධ ඇතුව මේ නිවන් මාර්ග පාදා ගන්න. නිවන් මාර්ග පාදා ගැනීමේ ප්‍රඥාව ඒ ටික කරගෙන වලත් දැහන් ගැන හිතන්න දෙයක් නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. දැහන් තියෙන ඉහාත්ම සුඛ විහරණයට නිවන් දකින්න අවශ්‍ය ප්‍රඥාව. ප්‍රඥාවෙන් දහම් වටහා ගන්න අවබෝධ කරන්ඩ අරිහත්ත්වයටපත් වෙනකන් යන්නත් ඒ ටිකත් ඇති. එහෙනම් දැහන් වලින් කරන්නේ මොකද්ද? තමන් විසින් ඉහාත්ම සුඛ විහරණේ ලබන එක. ඒක ඊතරම් ගුරුසස් වේලා ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඉතින් ওই ටික තෝරාගෙන කටයුතු කරන්න බුදුරන් වහන්සේ පරික්ෂණයක් කරන්න කියලා තමා කිරී. සල්ලේක කරනවා කියලා එකට කියන්නේ. එකින් එක සලා හරිනවා. මොනවද සලා හරින්නේ? ලෝභය සලා හරින්න. ද්වේෂය සලා හරින්න, මෝහය සලා හරින්න. Tamanට මොනවද එන්නේ සිතවිලි? විමර්ශනය කරන්න. අන්න විමර්ශනය කරනකොට Tamanට තේරෙයි. මේ රාග සිතවිලිනේ. මේ ද්වේෂ සිතවිලිනේ. මේක නැగి නැగి එන්නේ. මට කරන්න තියනවා වැඩක්. භාවනා කර කර ඉන්න එක නෙමෙයි. ওই තියෙන කරන්න කිව්ව වැඩි සලා හරින්න. මෙන්න මේ සිතිවිල්ල ඇයි මට නැගෙන්නේ? මොනවා හොඳයි කියලා හිතාද මේ රාගේ නැගෙන්නේ? ඊ අරමුණ මෙනෙහි කරලා බලන්න. යලි යලි එක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. අසාරා කියා දකින්න. එතකොට එකින් එක දෙක අත්හැරලා අත්හැරනහම දැනගන්න එකින් එක රාග මාත්‍රේ මාත්‍රේ මං සලා හරිනවා. අන්න බුදුරන් වහන්සේ දේශනා කළා සල්ලේක කරන්න ওই විදිහට. අරිහත්ත්වයට නිකන් කරගෙන යන්න කියලා. මෙන්න බුදුරන් වහන්සේ අපිට කරන්න කිව්ව වැඩේ. ඒක පැත්තකින් තියලා යෝගීන්ගේ භාවනා කරන ලැහැත් උනාට පස්සේ අතලමන් වෙනවා. ඔය ඒවා කරන්න දෙයක් නැහැ. මේවා નિરાයාසයෙන් ලැබෙනවා. ওই විදිහට රාග දේශ සල්ලේක කරනවා කියන්නේ එකින් එක දැන දැන සලාහරනකොට નિરાයාසයෙන් ඉඳගත් වෙලාවක ওই සමාධියට එනවා. ඔකට මහන්සි වෙන්න දෙයක් නැහැ. ආවයි කියලා උද්දාම වෙන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ දකිනවා <clears throat> පහසුවෙන් සැහැල්ලුවෙන් මේ ආර්ය ධර්මයේ තුල තියෙන යම්කිසි යම්කිසි ධානයක් ගැන දේශනා කළාද ඒ ධානය මට යන්න පුළුවන්. නමුත් ඒක මල ගන්න දෙයක් නෑ. අන්න සමන්ත මොක වැටෙයි. යමක් කළ යුතුද රාග දේශ මොහ සලා හැරිය යුතුයි කෙලවර වෙනකම්. ඒ සඳහා මම උත්සාහ කළ යුතුයි. අන්න ඒක ගත්තාම විදර්ශනා වැඩෙනවා එතනින්. ඔඩිය කරගන්න උත්සාහ කරන්න සමත විදර්ශනා ඔක්කොම අත්වැරේ ඊට පස්සේ.